බ්‍රහත්මනා භෝගෝතම ඒව මාහංසු ගහත්තෝ ආරාධකෝ හෝති නායං ධම්මං කුසලං නපබ්බජිතෝ ආරාධකෝ හෝති නායං ධම්මං කුසලන්ති ඉද භවං ගෝතමෝ කිං මාහාති සද්ධාවන්ත කාර්මික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ඤාසතිය සඳහන් වන සුභ සූත්‍රය සමහර වෙලාවට පින්නතුල්ලා මේ නම හොඳට අහලා පුරුදු නමක්. පින්නතුන් අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහන්ද ඒ වගේම සාකච්ඡා කරන්ද සද්ධාව තියන අයම පැමුණේ නැහැ. හික්මිච්ච අයම ආවෙත් නැහැ. උන්වහන්සේ ළඟට විවිධාකාර පුද්ගලයෝ ධර්ම ශ්‍රවණය සඳහා නැත්නම්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 නමුත් පින්නතුනි පැවිදි වුණා කියලා හරියන්නේ නැහැ. යම් කිසි කෙනෙක් පැවිදි වෙලා අකටයුතුකම් කරනවා නම් වැරදි මාර්ගයේ ගමන් කරනවා නම් එයාට සැනසෙල්ලක් නැහැ. එතකොට ගිහියෙක් වුණත් එහෙමයි ගිහියෙක් වැරදි මාර්ගයේ ගමන් කරනවා නම් එයා වැරදි. ඒක තථාගතයන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා නම් නිවැරදි ප්‍රතිපදාවේ ගමන් කරනවා නම් යා පැවිද්දෙක් ගිහියෙක් කියලා ඒක ભેදයක් නෑ කියලා තථාගතයන් වහන්සේ මේ සුභ මානවකයාට පැහැදිලි කළා. එතකොට පින්නතුනි දැන් මේ සුභ මානවකයා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට බමුණු උගන්වනවා දැන් මේ ගිහියන්ගේ කියන්න බොහොම කාර්ය බහුලයි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 මේ ගිහි ජීවිතයේ තියෙන කාර්ය බහුල ජීවිතය හරියට ගොවිතැනවා. දැන් බලන්න පින්නතින් ගොවිතැන් කරනකොට කුඹුරු කොටන්නට ඕන. නියරවල් කපන්න ඕන. මඩ කරන්න ඕන. ඊළඟට ඒකට අවශ්‍ය බීජේ ඒ පැල කරන්නට ඕන. පොහොර වතුර ලබා දෙන්න ඕන. ගොවිතැන් කරන පින්නතුලා හොඳට දන්නවා හරියට මහන්සි වෙන්න ඕන මේ කටයුත්තට. හැබැයි පින්නතුනේ මෙහෙ මහන්සි වෙලා කරන ගොවිතැන සමහර වෙලාවට මේක නිෂ්ඵල වෙන්නත් පුළුවන්. එකපාරම වර්ෂාවක් ආවොත් මොකද වෙන්නේ? ගොවිතැන ගහගෙන යනවා. නැත්නම් සමහර වෙලාවට දැන් බලන්න ගොවියෝ අර විදියට මහාන්ති වෙලා ගොවිතැන් කරලා සමහර වෙලාවට විශාල ඉදෝරයක් නැත්නම් පෑවිල්ලක් එනවා. පෑවිල්ලක් ආපු ගමන් මොකද වෙන්නේ? ගොවිතැන විනාශ වෙනවා. නැත්නම් තවත් ක්‍රමයකට බැලුවොත් සමහර වෙලාවට අර විදියට මහාන්ති වෙලා දාඩිය වගුරෝමින් මේ කුඹරට මහන්සි වෙනවා. මහන්සි වෙලා යාට ඊළඟට මොකක් හරි වැඩක් එදිලා මේ කුඹර කෙරේ හිත දාන්න බැරි වෙනවා. සමහර වෙලාවට වල් වැවිලා කුඹර විනාශ වෙලා යන්න පුළුවන් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාारण දැන් එහෙම කියනෝ නේද වගාවේ. ගෝවිතනේ එහෙම දෙයක් කියනෝ නේද කියලා මේ මානවකයාගේ මහාන. මෙයා කියන ඔක එහෙමයි භාග්‍යතුන් වහන්සේ එහෙම අවස්ථාවක් තියෙනවා. ඒතර සමහර ගිහි ජීවිත තියෙන ඇත්තෝ මහාන්ති වෙනවා පුදුම විදිහට මහාන්ති වෙලා හැබැයි නිෂ්ඵල අවස්ථා මෙන්න මේ වගේ යෙදෙනවා. මොකද මහාන්තියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ ගොවිතැනේ මෙහෙම දෙයක්ත් තියෙනවා. කෙනෙක් බොහෝම අමාරුවෙන් දාඩිය වගුරෝමින්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 එහෙම කියනවා ගිහි ජීවිතයේ. ඒතර පැවිද්ද හරියට සාමාන්‍ය වෙළඳාමක් වගේ. පැවිද්ද මොකක් වගේද? වෙළඳාමක් වගේ. බලන්න පින්නතුනේ අවස්ථානුරූපීව බුදුරජාණන් වහන්සේගේ උපමා. උන්වහන්සේ වදාළ මේ පැවිද්ද සාමාන්‍ය වෙළඳාමක්. දැන් වෙළඳාමයි ගොවිතැනයි දෙක ගත්තාම ගොවිතැනට වෙන මහන්සිය වෙළඳාමට වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක සාමාන්‍ය මුලින් මුදට පටන් ගන්නවා පටන් අරගෙන එක තැනකට වෙලා වාඩි වෙලා ඒ වෙලඳාම කරගෙන යන්න තමයි තියෙන්නේ. සමහර වෙලාවට අද කාලේ වගේ ගත්තොත් ඒ ව්‍යාපාරයේ වෙළඳ ව්‍යාපාරයේ පටන් ගත්තාම ඔක්කොම මෙහෙවන්න පුළුවන් දුරකථනේ. දුරකථනේ හැම දෙයක්ම මෙහෙවමින් යාට විශාල ප්‍රතිලාභ ලබන්න පුළුවන්. හැබැයි සමහර වෙළඳාම් කියනවා එහෙම පටන් ගත්තට සමහර වෙලාවට විනාශ වෙලා යන අවස්ථා තියෙනවා.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 සමහර වෙලාවට ගිහි ජීවිතයේ හිටියනම් ගිහි සැපහාරි විඳිනවා. ඉතින් දැන් මෙයා පැවිදි වෙලා අර දුස්සීල ජීවිතයක් ගත කරනකොට මේක ගිහි කමටත් නෑ පැවිදි කමටත් නෑ. හරියට අර සොහොම් පෙනෙල්ල වගේ. සොහොම් පෙනෙල්ල කියලා කියන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ උපමාව බලන්න පන්දමක් තියෙනවා මේ පන්දමේ දෙපැත්තෙම ගින්දර පස් වෙනවා. දැන් මැද අල්ලගන්න තියෙනවනේ කොටසක් ඒකේ අසුචි තවරලා තියෙනවා.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 ඊළඟ කුසල ධර්මයේ තමයි තපස. තපස් දන් කිරීම. තුන්වෙනි කුසල ධර්මයේ තමයි භ්‍රමචර්යාව. හතරවෙනි කුසල ධර්මයේ තමයි ඔය වේද මන්තර සද්ධායනා කිරීම පාඩම් කිරීම. පස්වෙනි කුසල ධර්මයේ තමයි දානය. මොනවද? සත්‍ය, තපස, භ්‍රමචර්යාව, වේද මන්ත්‍ර සද්ධායනා කිරීම සහ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 උන්වහන්සේ අහනවා මේ සුබ මානවකයාගෙන් හොඳයි දැන් ඔය කියපු කරුණු පහ කුසල ධර්ම පහ ඒ කියන බ්‍රාහ්මණයෝ අවබෝධ කරගෙන තියෙනවා. ඒ කියන කුසල ධර්ම පහ ඒ බ්‍රාහ්මණයෝ අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් එතකොට මේ සුබ මානවකයා කියනවා නෑ ඒගොල්ලෝ අවබෝධ කරගෙන නම් නෙවෙයි ප්‍රකාශ කරන්නේ ඒ පරම්පරාවෙන් ප්‍රකාශ කරනවා. ඒ පරම්පරාවේ එන දේ ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. හොඳයි මේ පරම්පරාවේ හත්මුතු පරම්පරාවේම අය මේක අවබෝධ කරගෙනද කියලා දෙන්නේ. හත්මුතු පරම්පරාවේ අයම මේක අවබෝධ කරගලද කියලා දෙන්නේ. ඒක න්‍යාස්න නෑ. එහෙම හත්මුතු පරම්පරාවේ අයත් මේක අවබෝධ කරගෙන නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ පහ කුසල් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි ওই බ්‍රහ්මණ ධර්මය හදපු අය ඉන්නවනේ ඒ බ්‍රාහ්මණ ධර්මයේ කර්තෘවරු ඉන්නවා මූලික අය. ඒ අය මේ ධර්මය අවබෝධ කරගෙන තිනවා. ඒ කියන්නේ පින්නතේ බ්‍රාහ්මණ ධර්මය අව ලියපු අය තමයි ඔය අත්තක ඊළඟට වාමක, වාමදේව, බාරද්වාජ ඊළඟට වාසෙට්ට ඊළඟට කස්සප බගු මෙන්න මේ වගේ අය තමයි මේ බ්‍රාහ්මණ ධර්මයේ ඉරියලා තියෙන්නේ. ඉතින් අහනවා ඒගොල්ලෝත් මේක අවබෝධ කරගෙන තිනවා. ඒ වෙලාවේ මේ සුබ මානවකයක් තියෙන නෑ ඒගොල්ලොත් අවබෝධ කරගෙන නැහැ. මේගොල්ලෝ මේක නිකන් ලෝකයට කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ සාම ලස්සන ප්‍රකාශනයක් කරන මේක හරියට මේ අන්ධ මිනිස්සුන්ගේ හැරමිට දෙල්ලමක් වගේ. දැන් අන්ධ මිනිස්සු දැන් අපි හිතමු අන්ධේ හැරමිටියක් අරන් ඉස්සරහා යනවා. ඊළඟට තවත් අන්ධෙක් ඒ හැරමිටිය අල්ලගෙන නැද්දේ යනවා. තවත් අන්ධෙක් එයත් පරිමිතියක් අරගෙන අර මැද ඉන්න කෙනාට දින එයත් යනවා. ඒක අන්දේව පොලිමක් දැය යනවා. ඒක ඉස්සරහන් යන අන්දයා දන්නෙත් නෑ දැන් මේ කොහාටද යන්නේ කියලා. මැද්දෙන් එන අන්දේව දන්නෙත් නෑ දැන් මේ කොහාටද යන්නේ කියලා. අන්තිමට එන අන්දේව දන්නෙත් නෑ දැන් මේ කොහාටද යන්නේ කියලා. ඉතින් මට නම් පේන විදිහට මේක අන්දයන්ගේ ගමනක් වගේ එකක්. ඔන්න මේ වෙලාවේ සුබ මානවකයාට හොඳටම කේන්ති කියා.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 කියන කතාව ඇත්ත තමයි. මේ ශ්‍රමණවරු මිනිස්සු වශයෙන් ඉපදිලා ලොකු දේවල් දන්නවා කියලා ලෝකයට ප්‍රකාශ කරනවා. මනුස්ස ධර්මයට වඩා දිව්‍ය ලෝකවල යන විදිය, බ්‍රහ්ම ලෝක කතා නොඑක් නොඑක් දේවල් දන්නවා කියලා. ඒ වගේම තමන්ගේ විශාල චිත්ත දිනුවක් තියෙනවා කියලා මේ අය ලෝකයට ප්‍රකාශ කරනවා. මේක මහා විහිළුවක්. හාස්‍යයට තුඩු දෙන කාරණයක්.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 මේ ලෝකයේ ඉන්න සියලුම ශ්‍රමණක් ධාත්මණයන්ගේ හිත්යාට දැක ගන්න පුළුවන්. ඒකට දැන් මේ සුභමානෝකගේ හොඳකුත් කියනවා බොරු කියන්නේ නැහැ. එයා කියනවා නෑ. එහෙමනම් ඉතින් යාට හිත දැනගන්න පුළුවන් කමක් නෑ. මොකද එයාට කාගේවත් එහෙම හිත දැනගන්න පුළුවන් හැකියාවක් නෑ. එහෙම නෙවෙයි සාමාන්‍ය එයාගේ ගෙදර ඉන්නවා මුන්නකා කියලා දාසියක්. මේ ගෙදර ඉන්න මේ ගෑනු ළමයාගෙන් නැත්නම් මේ වැඩකාර කෙල්ල ගෙවත් හිත එයාට දකින්න පුළුවන් කමක් නැහැ. ඒක මම හොඳටම දානවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාारणවා එහෙනම් මේක හරියට නිකන් අර අන්දේගේ ප්‍රකාශනයක් වගේ. දැන් අන්දේ කියන දැන් මේ ලෝකේ තියෙනවන රතු පාට, කහ පාට, නිල් පාට, පැඹිලි පාට, මදතිය පාට, ඊළඟට වලවල් වගේ දේවල් තියෙනවා.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 බලන්න බුදුරජාණන් වහන්සේ බොහෝම උපක්‍රමශීලීව බොහෝම ඥානවන්තව මෙවට පිළිතුරු දෙන ආකාරය. ඊළඟට මෙහෙම මදටිය පාඩ කියලා දෙයක් නැහැ. ඒ වගේම තාරකා කියලා දෙයක්වත් නැහැ. ඉර කියලා දෙයක්වත් නැහැ. හඳ කියලා දෙයක්වත් නැහැ. එහෙම දෙයක් නැහැ. ඉතින් මෙහෙම කියන එක හරියද කියලා අහනවා සුභමානවකයාගෙන්. මේක වැරදි ස්වාමීනි. යාගේ අම්ඩභාවය නිසා තමයි එයා එහෙම කියන්නේ.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 ඊළඟට ඔය කොක්කර සාපිලා ඒ අය සාමාන්‍ය ධනෙ ලොකු පිළිගත් අය. ඒ විතරක් නෙවෙයි ගානසෝනිය ඊළඟට ඔබතුමාගේ තාත්තා කවුද තෝදෙය මේ වගේ බ්‍රාහ්මණයෝ මේ සමාජෙ හොඳට පිළිගන්න අය. ඉතින් මේ බ්‍රාහ්මණයෝ එකතු වෙලා යම් කිසි තීරණයක් ගන්නවා. එකතු වෙලා තීරණයක් ගන්න එකද හොඳ නැත්නම් වෙන වෙනම සාමූහිකව නැතුව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 නුවණින් විමස විමසා තීරණයක් ගන්න. ඒ තීරණේ ධාරේ නැත්නම් ඔහේ ආවට ගියාට ගන්න තීරණෙද නෑ ස්වාමීනි මේ අය එකතු වෙලා නුවණින් විමස විමසා ගන්න තීරණේ තමයි වටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඒගොල්ලෝ අර්ථාන්විත තීරණයක් ගන්න එකද වටින් එකතු වෙලා නැත්නම් අර්ථ රහිත තීරණයක් ගන්න එකද? න්යා කියන නෑ නෑ අර්ථ රහිත තීරණයක් ගන්න එක තමයි වටින්නේ. එතකොට දැන් බලන්න මෙහෙම කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ මේ සුභ මානවකයාගෙන් අහනවා හොඳයි දැන් ওই දානසෝනි නැත්නම් කිය පොක්කර සාති පොක්කර සාති බ්‍රාහ්මණයා දැන් ඔය වගේ මතයක් ඉදිරිපත් කරන්නේ සාමූහිකව එකතු වෙලා නෑ එකතු වෙලා නම් නෙවෙයි කියනවා එහෙනම් එයා මේවාගේ ප්‍රකාශයක් කරන්නේ නුවණින් විමසලාද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 පිළිතුර සපයන ආකාරය. ඒක බුදුරජාණන් වහන්සේ වදාारण එහෙනම් ඕක ඉතින් පංචකාමයේ ඇලී ගැලී ඉන්න කෙනෙකුගේ මතයක්. උන්වහන්සේ ලස්සන උපමාවක් මේ වෙලාවේ පැහැදිලි කරනවා. දැන් අපි ජීන්දර මතු කරගන්න සමහර වෙලාවට තානකොළ වේලිච්ච ඊළඟට ওই රොඩු වර්ග, දාර වර්ග දාලා අපි ගින්නත් පත්තු කරනවා. උන්වහන්සේ අහනවා මේ ගින්නද ලස්සන නැත්නම් ඒ වගේම තොර ගින්නද කියලා. ඉතින් සාමාන්‍යයෙන් පින්නතුනේ කුණු ගොඩවල් එකතු කරලා පුත්තන ගින්නේ කිසි ලස්සනක් නැහැ. හැබැයි අනෙක් ගින්නේ බොහොම ලස්සන බැබලීමක් තියෙනවා. ඒ ගින්න සාමාන්‍යයෙන් ඇත්තටම ඉර්ධිමන්තයන්ට තමයි මේ නියම ගින්න ඇති කරන්න පුළුවන්. දැන් පින්නතුන්ලා අහලා ඇති අර එක්තරා අවස්ථාවක මාත්‍තිකා සම්ලේ කියන මෙන්න මේ ප්‍රදේශයේ එක ස්වාමින් වහන්සේ නමක් වාසය කළා උන්වහන්සේ පින්නතුනේ පුදුම විදිහේ 이르දිමන්ත කෙනෙක්. 이르දිමන්ත කෙනෙක් කියලා කියන්නේ උන්වහන්සේගේ නම මම හිතන්නේ ඕ ඕමක වගේ වගේ නමක් මට මතකේ හැටියට. ඉතින් මෙන්න මේ ස්වාමීන් වහන්සේ දවසක් පොඩි හාමුදුරු කෙනෙක් හැබැයි රහතන් වහන්සේ නමක් මොන්වහන්සේ දවසක් චිත්ත ගෘහපතිතුමාගේ ගෙදර දානයකට වැඩම කළා.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 ඊළඟට කිව්වා ස්වාමීන් මම පුංචි වැස්සක් රස්සවන්න දා බොහොම හොඳයි. ඉතින් චූටි වැහි ටිකකුත් අඳුරක් ඇති කරලා වැස්සක් ඇති කළා. ඉතින් දැන් මේක දැක්ක චිත්‍ර ගෘහපතිතුමා දාන වළඳලා අවසානයේ මේ ස්වාමීන් වහන්සේගේ කුටියට ඇවිල්ලා මොකද චිත්‍ර ගෘහපතිතුමා කියලා කියන්නේ අනාගාමී වෙලා හිටින් කෙනෙක්. මෙයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉදිරි සහකාරයන හරීම පුදුමයි. අනේ තවත් ඉර්ධිය පොඩ්ඩක් මට පෙන්වන්න. ඉතින් සාමාන්‍ය පුහුදුන් කෙනෙක්ම ඉල්ලපු නැති හින්දා මේ ඉල්ලීම බැහැර අරින්නත් බැරි නිසා චිත්‍ර ගෘහපතිතුමාගේ තිබිච්ච අර සලුවක් තිබුණා උතුරු සලුව ඒ කාලේ බ්‍රහ්මණයෝ දාන දෙයක්. කිව්ව එහෙනම් ඔය ඔය උතුරු සලුව බිම ඉලලා ඔය තියෙන කොළ කෑලි ටිකක් ඒ වගේ වටේ තියෙන ඔය කන කොළ ආදී අරගෙන ඔය සලුව උඩට දාන. ඊට මේ ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට ගියා. කුටිය ඇතුළට ගිහලා දැන් දොර වහගත්තා. දොර වහගෙන දැන් යතුරු හිල තියෙනවානේ. මේ යතුරු හිලෙන් පින්නතුනේ මුන්වහන්සේ ධ්‍යාන බලයෙන් ගින්දරේ බොහොම සියුම්ම අර අර තනකොළ ගොඩට ඒ වගේම අර තියෙන ඒ දර කෑලි ඒ ගොඩට උන්වහන්සේ ගින්දරේව මේ ගින්දර ඇවිලුණා. දැන් මේක පත්තු වෙනවා. පත්තු ඉවරන එක වෙලාවකින් මේක නිවිලා ගියා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ දොර ඇරගෙන කෙනෙකුට චිත්‍රගෝපතුමා අර රෙදි කෑල්ල බොහොම හොඳට ගස් අල්ලලා ගත්ත අර අලු ටික විතරයි. අර දාපු කොළ කෑලි අරවා මේවා ටික තමයි පත්තු උනේ. නමුත් අර රෙද්දට කිසිම හානියක් උනේ නැහැ. ඉතින් දැන් මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ වැද්ද ගෘහපතිතුමනි අනේ ඇති ස්වාමීනි ඔබ වහන්සේ මේ ප්‍රදේශයේම මේ මත්තිකා සංදේම හැමදාම ඉඳුණු. ඔබ වහන්සේට මං සිව්පසයෙන් හොඳට ප්‍රස්ථාන කරනවා. එදා රෑ මෙදා හවස් කාලයේම මේ මහරහතන් වහන්සේ තුන් සිවුරයි පාත්‍රය අරගෙන ඒ ප්‍රදේශයෙන් අයින් වෙලා තියෙනවා. මොකද අර 이르දි ප්‍රාතිහාරයක් පාලා සත්‍ය ලබා ගන්නට හොඳ නැති නිසා. ඒක දැන් මම මේ කතාව කිව්වේ පින්නතුනේ 이르දිමන්තයන්ට තමයි මේ විදිහට ගින්දර තාම ලස්සනට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් අර <clears throat> සුබ මානවකයට පැහැදිලි කරනවා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 මෙන්න මේ ධානයේ ඊට වඩා ලොකු සැපයක් තියෙනවා. ඊළඟට පින්නතුනි දැන් සාමාන්‍යයෙන් බලන්න අපි නිදාගන්න කැමතිනේ. නින්දට කවුරුත් කැමති. එතකොට ඒ වගේ තමයි පින්නතුනි මේ ධානයට හුරුනා මේක අතහරින්න බෑ. ඒක මහා පුදුම සැපයක්. එතකොට ඊට වඩා සැපයි කියන ဒုတိ ය ධානය, ඊටත් වඩා තත්ත්‍ය ධානය, ඊටත් වඩා හතරවෙනි ධානය සැපවත් කියන. ඒ නිසා පොක්කර කාපි බ්‍රාහ්මණයා මේ එකක්වත් දන්නේ නැති නිසා එයාට මේක වටිනාකම නැහැ කියනවා. ඒත් දැන් මෙයාට හොඳටම තේරෙනවා එහෙනම් හරි. දැන් මේ ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ කියන කතාව සම්පූර්ණ නැත්ත. ඒතකොට දැන් මෙහෙම ප්‍රකාශ කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි දැන් ওই බ්‍රහ්මණයෝ උගන්නන ওই කුසල ධර්ම පහක් තියෙනවානේ. දැන් මේ පිළිතුරලාට මතක් වෙන්න ඕනේ මොනවද ඒ කුසල ධර්ම? මොනවද ඒ කුසල ධර්ම පහ? දැන් අපි ඉස්සෙල්ලා මතක් කළා. මොකද්ද? කියන්න බලන්න. ඔව්. ඒගොල්ලෝ කිව්වා එක් කාරණා පහක් කිව්වා. තපස ඊළඟට <clears throat> ධර්මචර්යාව, සත්‍ය ඊළඟට අර වේද මන්ත්‍ර සද්ධායනා කිරීම සහ දානය. ඉතින් මේ අහුව මේ කුසල ධර්ම පහෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ?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 ඉතින් මෛත්‍රියෙන් නැත්නම් අනුකම්පාවෙන් කියනවා මේ දන් දෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාරන වෙන දානයට මූලික වෙලා තියෙන අනුකම්පාව නේද? දැන් මේ බමුණු ධර්මයේ හැම කුසල ධර්මයකටම ප්‍රධාන වෙන්නේ මොකද්ද කිව්වේ? දානය. දැන් බුදුරජාණන් වහන්සේ ඒකෙන් අරගෙන පැහැදිලි කරනවා එහෙනම් දැන් දානයට මූලික වෙලා තියෙන මොකද්ද? අනුකම්පාව. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙනම් මේ හැම පින්කමකටම දැන් මේ ශාසනය වික්ෂුව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 නිහතමානී කෙනෙක්, සත්‍යවාදී කෙනෙක් ඇත්ත වශයෙන්ම මේ සුබ මානවකයන් කේන්ති ගියාට මෙයා සත්‍ය තියෙන තැනදී ආ දැන් අද කාලේ නම් කියන්නේ සත්‍ය පිළිපිලි තර්ක කරනවා. එහෙමනේ අද කාලේ ස්වභාවය Tamange මතේ ස්ථීර කරගන්න මේ සත්‍ය පිළිපිලි අසත්‍ය එයා තර්ක කරනවා. නමුත් මෙයා එහෙම නෙවෙයි. මෙයා සත්‍යවාදී තන මෙයා ඇත්තට ඒ පැත්තට නැමෙනවා. දැන් සුභමානෝකයා කියන ඔබ වහන්සේනේ හිත ගැන හොඳට දන්නවා.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 ඉතින් දස දිශාවටම මෛත්‍රීක කියලා වරක් නැහැ. මේ මෛත්‍රී කරන්න කියනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා උපදින්න පුළුවන් කියලා. ඊළඟට දස දිශාවටම කරුණාව පතුරවන්න කියනවා. එතකොට ආර බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා උපදින්න පුළුවන් කියනවා. ඊළඟට දස දිශාවටම මුදිතාව පතුරවන්න කියනවා. මොකද්ද මුදිතාව කියන්නේ? අනුන්ගේ සැපේදී සතුට වෙන්න ඕන. අනුන් අනිත් අය හොඳට සැප සම්පත් වෙන අනේ හොඳයි බොහොම හොඳයි කොච්චර දෙයක්ද මේවා තව තව වැඩි වෙන්න ඕන කියලා මුදිතාව පතුරවන්න ඕන. නමුත් දැන් අපි කොහොමද ඒක කරන්නේ? අපි මුදිතාව පතුරන බොහොම අඩුයි ඒක අපි ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අපි කරන්නේ. අපේ සිතින් ඇති වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. අනේ ඉතින් ඕගොල්ලෝ කොහොම හිටියත් ඒ කාලේ මෙහෙමයි හිටියේ. ඔය අය අපේ ගාව වැඩ කරලා තියෙනවා. එහෙම කියන්නේ නැද්ද? දැන් සැපෙන් බොහොම ලොකුවට ඉන්න කෙනෙක් දැක්කහම ඒක තමන් දන්න ඒක තමන් කියනවා නෑ මම නම් කවදාකවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑනේ නමුත් මේ වචන වලින් පින්නතුනි පිට වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒතර බලන්න එහෙම බෑ බුදුරජාණන් වහන්සේ වදාන සැබවින්ම මුදිතාව දස දිශාවටම පතුරවන්න ඕන. ඊළඟට උපේක්ෂාව පතුරවන්න ඕන දස දිශාවටම. අන්න එහෙම වුණොත් ධක්ම ලෝකේ යන්න පුළුවන්. ඉතින් දැන් මෙයාට හරි සතුටුයි දැන් කාටද මේ සුභමානකයට. මුලින් මෙයා ආවේ බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේට බැන වැදුනා. නමුත් සත්‍ය ධර්මයේ තුල මෙයා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 දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ බණ අහනකොට අපි බොහෝම උනන්දුවෙන් අහනවානේ. අනේ තථාගතයන් වහන්සේ ගැන අපි දන්නවා. එතකොට තථාගතයන් වහන්සේ මේ සූත්‍රේ පහදලා දෙනකොට අනේ මේ බුදුරජාණන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ කියන ගෞරවයෙන් පින්නතුල බණ අහන්න ඕන. එතකොට තමයි අපිට මේ අවබෝධයක් කරා යන්නට පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය අපි සම්පින්දනයක් ගත්තොත් උන්වහන්සේ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 ඒ නිසා පින්වත් සෑම දිනාටම මේ සූත්‍ර දේශනාව තුළින් තමන්ගේ ජීවිතයට විශාල වැඩදායි කියන්නේ අර්ථයක් තමන්ගේ ජීවිතය යහපත් කරගන්නට විශාල සම්මාදිට්ඨිය කියන ඒ ගුණාංගය තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න මේ සූත්‍ර දේශනාව පිටුහලක් වෙනවා. ඒ නිසා මේ දේශනාව තුළින් රැස් කරගත් උදාාර පුණ්‍ය සාක්ෂා කරගනිමු. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තවරතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මෙරාවත්තේ ප්‍රඥාසිරි ස්වාමින්දයන් වහන්සේ දේශකයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්දයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු Thank you.